පින්නතර මෙතන සඳහන් කරනවා මහා ශ්‍රද්ධාවකින්ම සතිපට්ඨාන ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. විසුද්ධි මාර්ගයේ ආනාපාන සතිය ගැන විස්තර කරන ආනාපාන සති කතා කියන කොටස විසුද්ධි මාර්ගයේ අටුවාවේ සඳහන් කරලා තියෙන විදිහට මේ විදිහටයි ඒක සඳහන් වෙන්නේ. මේ සියලුම අටුවාවන්ට ප්‍රධානයි විසුද්ධි මාර්ගය. අටුවාවේ සඳහන් කරලා තියෙන හැටි. එතකොට මේ අටුවාවේ සඳහන් කරාම සියලුම අටුවාවන්ට ප්‍රධානයි මේ විසුද්ධි මාර්ගය කියන කොටස. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව පවතින්නේ මේ අටුවාව තුළ. ප්‍රකීර්ණක දේශනාව කියලා කියන්නේ ධර්මයේ විස්තර කරලා තියෙන කොටස. විස්තරාර්ථ දේශනාවට තමයි අටුවාව කියලා කියන්නේ. ඒ අටුවාවේ ප්‍රධාන තැන ගන්නේ විසුද්ධි මාර්ගය. ඒ නිසා මේ ක්‍රමානුකූලවම භාවනා ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ සංග්‍රහ වෙනවා. ඊට වඩා ගැඹුරු කොටසක් සඳහන් වෙන තව තැනක් තියෙනවා. පටිසම්භිදා මග්ගපාලි කියලා ත්‍රිපිටකයේ කොටසක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරලා තියෙනටත් වඩා ගැඹුරින් විස්තර කරන තැනක් තමයි මේ පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් කරලා තියෙනවා. තවත් කොටසක් සඳහන් කරනවා පින්නතින විභංගපාළියේ. මේ භාවනාව පිළිබඳව තව කොටසක් විභංගපාළියේ සඳහන් කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනාවක් කළේ නම් කොහොම දේශනාවක්ද අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචල කෝච සුකේච විහාරෝ uppan uppanna kecha පාපකේ අකුසලේ ධම්මේ දානයෝ අන්තර්ධාපේති වූපසමේති මේ සඳහන් කරලා තියෙන ප්‍රකාශයේ තේරුම ප්‍රශංසාවක් කරමින්මයි භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් අරන් තියෙන්නේ. කාටද ප්‍රශංසාවක් කරලා තියෙන්නේ? මේ භාවනා ක්‍රමය පිළිබඳව. ආනාපාන සති භාවනා ක්‍රමයට ප්‍රශංසා කරමින්ම තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් අරන් තියෙන්නේ. ඒ පටන් ගත්ත ආකාරයේ pāli වාක්‍ය තමයි අපි සඳහන් කළේ. ඒකේ තේරුම පැහැදිලි කරනවා කොහොමද ප්‍රශංසා කෙරුවේ භාග්‍යතුන් වහන්සේ. භික්ෂූනි මේ ආනාපාන සති සමාධිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ ශාන්ත වන්නේද ප්‍රණීතත් වන්නේද බාධා වලින් තොර වන්නේද සැපවත් වන්නේද වෙයි සැපවත් වූ විහාරයක්ද වෙයි ඒ කියන්නේ ආනාපාන සතිය වඩනවා නම් යම් කෙනෙක් ඔහු ඊටා සැපවත් ආකාරයෙන් ජීවත් වෙනවා වසනවා විහාරයක් වෙනවා කියලා කියන එකයි. බොහොම ශාන්තයි ඊටාම ප්‍රණීතයි කියන කාරණාව සඳහන් කරනවා. ඒ කියන්නේ සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරමින්මයි පටන් ගන්න තියෙන්නේ කියලා. දැන් ඉතින් මේ ප්‍රශංසා කරනවා. ආනාපාන සතියට ප්‍රශංසා කරනවා. කොයි වගේද මේ ආනාපාන සති සමාධිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ ඒ කියන්නේ දිගින් දිගටම වඩන කෙනෙක් බහුලව වඩන ලද්දේ ශාන්ත වන්නේද ඔහු හොඳ ශාන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා නිමුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා ප්‍රණීතත් වන්නේද ඔහුට හරි ප්‍රියයි භාවනා ක්‍රමය ඒ භාවනා ක්‍රමය ඊට ප්‍රණීතයි බාධා වලින් තොරයි ඊටාම සැපවත් සැපවත් වූ වාසයක් ඔහුට තියෙනවා උපන් උපන් පෞකාර අකුසල ධර්මයන් ඒ ඒ උපන් උපන් ස්ථානයේදීම අතුරුදහන් කර දමයි. මොනතරම් වාසනාවන්ත තත්වයක්ද? උපන් උපන් අකුසල ධර්මයන් ඒ ඒ උපන් උපන් ස්ථානයන් හිදීම විනාශ කරලා දැමීමේ හැකියාවක් මේ ආනාපාන සතියේට තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මෙය බහුලව වඩන පුද්ගලයා ඊටාම සිහියෙන් ජීවත් වෙනවා. හිතේ අකුසල චෛතසික ධර්මයක් මතුවෙනකොටම අවබෝධ කරගන්නවා මගේ හිතේ මතුනේ පෞකාර සිතුවිල්ලක් කියලා. ඒ නිසා ඒක එතරම් විනාශ කරලා දානවා. හැබැයි මේ ආනාපාන සතියෙන් මන අවබෝධය බහුලව වඩන කෙනෙකුට තමයි එහෙම අවබෝධ වෙන්න පටන් ගන්න. විනාශ කර දමයි. ඒ නිසා ඊටාම සංසිඳුන තත්වයකට විශේෂයෙන් සංසිඳුන තත්වයකට මේ ආනාපාන සති සමාධිය විසින් පුද්ගලයාගේ චිත්ත සමාධියපත් කරනු ලබයි කියලා භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඒක තමයි ප්‍රශංසාව පුද්ගලයා හැම අතින්ම සුවපත් කරනවා ආනාපාන සති සමාධිය. මේ අයුරින් මේ ආනාපාන සති සමාධිය පිළිබඳව ප්‍රශංසා කරමින්මයි භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නෙ කියන කාරණාව සිහිපත් කරනවා. මේ කරුණු සියල්ලම තියෙන්නේ අට කතාවේ එකම තැනක එකම තැනක නෙමෙයි. අට කතාවේම නෙමෙයි මේ සියලුම කරුණු තියෙන්නේ. ත්‍රිපිටකයේත් තැන් තැන් වලින් මේ කරුණු විස්තර කරපු තැන් තියෙනවා. ත්‍රිපිටකයේ තැන් තැන් වල මේ කරුණු විස්තර කරලා තියෙනවා. අපි මුලින් සඳහන් කරපු පාඩය භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතියට කරපු ප්‍රශංසාව. මේ මුලින් සඳහන් කරපු පාඩය සහ මේ විස්තර කරන පාඩය අපි තව පාඩයක් සිහිපත් කරනවා. ඒ විස්තර කරන පාඩය කියන දෙකම තියෙන ත්‍රිපිටකයේ. ත්‍රිපිටකයේ සූත්‍රවල තමයි පැහැදිලි කරලා තියෙන්නේ. දෙවෙනි පාඩේ මොකද්ද? කතං භාවිතෝච භික්කවේ ආනාපාන සති සමාධි කතං බහුලී කතෝ මේක තමයි දෙවෙනි පාඩේ කතං භාවිතෝච භික්කවේ ආනාපාන සති සමාධි කතං බහුලී කතෝ කෙසේ වඩන ලද ආනාපාන සතිය කෙසේ බහුලව වඩන ලද ආනාපාන සතිය ශාන්තත් ප්‍රණීතත් වන්නේද කෙසේ වඩන ලද ආනාපාන සතිය ශාන්ත වන්නේද ප්‍රණීත වන්නේද සැපවත් වූ විහාරයක් වන්නේද කියලා ප්‍රශ්නයක් බුදුරජාම බුදුරජාණන් වහන්සේමයි අහන්නේ ආනාපාන සතිය සැපවත් වෙන්නේ කොහොමද ශාන්ත වෙන්නේ කොහොමද ප්‍රණීත වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ මපෙන් අහනවා ශාන්ත වූ විහාරයක් වෙන්නේ කොහොමද ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේම අහලා පිළිතුරක් භාග්‍යතුන් වහන්සේම දෙනවා මේ ප්‍රශ්න අහලා තියෙන්නේ පිළිතුරු දීමේ අටියෙන්මයි උන්වහන්සේම ප්‍රශ්න කරනවා උන්වහන්සේම උත්තර දෙනවා උත්තරේ දීලා තියෙනවා මේ විදිහට ඉද බික්ඛවේ බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා. එහෙනම් කොහොමද ශාන්ත වෙන්නේ කොහොමද ප්‍රණීත වෙන්නේ? භික්ෂුනි මේ සසර බිය ඇති භික්ෂුව අරණ්‍යක හෝ රුක්ක මූලයක හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් හිඳගනී. පළඟක් බැඳගෙන හිඳගනී. කුමන කෙනාද? සසරට බිය වෙන කෙනා මේ ආනාපාන සතිය වඩන්න අරඤ්‍යක රුක්ක මූලයක හෝ මේ තැනකට ගිහිල්ලා පළඟක් බැඳගෙන ඉඳගනි. ශුන්‍යාගාරයක හෝ පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඔහු සිහියෙන්ම ආග්‍රහණය කරයි. ඊටාම සිහියෙන් යුක්තව ඔහු ආග්‍රහණය කරනවා. ඔහු සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි. සිහියෙන් ආග්‍රහණය කරනවා සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා. එතකොට මේ සිහියෙන් ආග්‍රහණය කරනවා සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා. මේ ආග්‍රහණයයි ප්‍රාශ්වාසයයි සිහියෙන් කරනවා කියලා කියන්නේ මේ හුස්ම රැල්ලත් එක්ක කරන භාවනාවක් තමයි මෙතන තියෙන්නේ. ඊටාම සිහි කල්පනාවෙන් හුස්ම ගන්නවා. හරි සියුම් වැඩ. ධර්ම ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලා විනාඩි 40ක් විතර ගෙවුණා. අපි පින්නතුන් කල්පනා කරලා බලන්නකෝ හුස්ම ගත්තා කියලා අපි කවුරුවත් දැනගෙන හුස්ම ගත්තද කියලා. විනාඩි 40ක් විතර අපි වාඩි වෙලා හිටියා. නමුත් මේ කාරණාවට ඇහුම් දීගෙන හිටියා මිසක් ඇහුම්කන් දීගෙන හිටියා මිසක් හුස්ම ගන්නවා කියලා කවුරුවත් හිතුවේ නෑනේ. කාටවත් දැනුනෙත් නෑනේ හුස්ම ගත්ත බව. නමුත් අපි හුස්ම ගත්තේ නැද්ද? හුස්ම ගත්තා. එහෙමනම් මෙතෙක් වෙලා කිසිම ආකාරයකින් කල්පනා කරපු නැති මේ ආස්වාසය ප්‍රාස්වාසය කියන කාරණාව පිළිබඳවම හිත පිහිටවාගෙන මේ කාරණාව කරනකොට මොන තරම් පහසුවක් සුවයක් දැනෙනවද කියන කාරණාව පැහැදිලි කරනවා මේ කර්මස්ථානය පිළිබඳව කිසිම අවබෝධයක් නැති කෙනෙක් කිසිම අවබෝධයක් නෑ ආනාපාන සතිය පිළිබඳව නමුත් විවේකීව තැනක ඉඳගෙන මේ හුස්ම රැල්ලට හිත යොමු කරලා ටික වෙලාවක් හිටියොත් ඔහුට දැනෙන්නේ පුදුමාකාර සුවයක්. මේ මොකවත් දැනගෙන කරලා නෙමෙයි. ඔහුට දැනෙන්නේ පුදුමාකාර සුවයක්. ඒක ඔහු හරියටම කළා නම් ඔහුගේ එදිනෙදා ජීවිතයේ ඒ වෙනකන් තිබිච්ච සියලුම ප්‍රශ්න අමතක වෙනවා. ඒ ප්‍රශ්න අමතක වෙලා ඒ මොහොතේ ඔහුට දැනෙන්නේ පුදුම සුවයක්. අන්න ඒ නිසයි මේ ආනාපාන සතිය මේ තරම් ප්‍රණීතයි කියලා සඳහන් කරලා තියෙනවා. තරම්ම ප්‍රණීතයි කියලා සඳහන් කරන්නේ ඒකයි. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. මුලින් සඳහන් කළේ මේ සෝ සතෝව පස්ස සති. ඔහු සිහියෙන්ම ආග්‍රහණය කරයි සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි. ඊළඟට සඳහන් කරනවා දීගං වා සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීර්ඝ වාශ්වාස කරයි. දීර්ඝ හුස්මක් ගන්නවා. ඒකත් සිහියෙන්ම ඉන්නවා දීර්ඝ හුස්මක් ගන්නවා. ප්‍රාශ්වාස කරනකොටත් දීර්ඝව ප්‍රාශ්වාස කරනවා. දීර්ඝව ආශ්වාස කරනවා. දීර්ඝව ප්‍රාශ්වාස කරනවා. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියවේ දීර්ඝව ප්‍රාශ්වාස කරනවා කියන කාරණාව. මෙන්න මේ ආකාරයට පියවර 16ක් තියෙනවා. කියලා සඳහන් කරනවා ප්‍රධාන වශයෙන් පියවර 16 හතරේ හතරේ කොටස් හතරකට බෙදලායි තියෙන්නේ. මේ ආකාරයෙන් පියවර 16ක් මේ ආනාපාන සතිය තුළ තියෙනවා. ඒක හතරේ හතරේ කොටස් වලට බෙදලා තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. පළමු පියවර දීගංවා අස්ස සන්තු මේකේ පළවෙනි පියවර. දෙවෙනි පියවර රස්සංවා පසසන්තෝ දීගං වාසසන්තෝ රස්සංවා පසසන්තෝ රස්සංවා කියලා මෙතන සඳහන් කරන්නේ කෙටියෙන් කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා කියලා. රස්ව කියලා කියන්නේ අපි කෙටි කියන එකනේ. රස්ව දීර්ඝ. එන රස්ව කියලා කියන්නේ කෙටියෙන් ප්‍රාශ්වාස කරනවා. තුන්වෙනි ක්‍රමය සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී. සියලුම ආස්වාස ප්‍රාස්වාස කායන් දැනගනිමින්ම ආස්වාස ප්‍රාස්වාස කරනවා. ආස්වාස ප්‍රාස්වාස කය දැනගනිමින් මේ කටයුත්ත කරනවා. පස්සම් බයං කාය සංඛාරං හතරවෙනි කොටස. එහෙනම් මෙහෙම කොටස් හතරකට බෙදෙනවා. හතරේ හතරේ කොටස් නෙබෙදුවා කිව්වේ. මේ මූලික පියවර හතර සංග්‍රහ වෙන්නේ කායානුපස්සනාවයි. සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට මේ මූලික කොටස් හතර අන්තර්ගත කරලා තියෙනවා. අපි කරන මිචිනත් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මේ කොටස් හතර විතරයි. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ මේ කායානුපස්සනාව පිළිබඳව සඳහන් කරපු කොටස් හතර විතරයි. නමුත් කොටස් 16කට මේක බෙදලා වෙන වෙන තැන්වල ඒක සඳහන් කරලා සඳහන් කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් කරනවා මහා ආනාපාන සති කියලා සූත්‍රයක්. ආනාපාන සති සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ දීඝනිකායේ. මහා ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රයේ සහ අපි නිරන්තරයෙන් පිරිත් පොතේ කියවන අපේ ඇහැ ගැටෙන ගිරිමානන්ද සූත්‍රය. මේ සූත්‍රවල සඳහන් වෙනවා පියවර 16ම ඒ සමතයානික විපස්සනා වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. සමතයානික විපස්සනා වශයෙන්ුයි මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා එහි පළමු පියවර 4 දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංකාරං ආදි වශයෙන් මෙතන ඒ කොටස පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට එය මජ්ක්‍ධිම නිකායේ මහා ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා කායානුපස්සනාවට අයිති කියලා. මේ අපි සඳහන් කරපු කොටස ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා මේක අයිති වෙන්නේ කායානුපස්සනාවටම තමයි එතකොට අර අපි මුලින් සඳහන් කරපු කාරණා හතරටම තමයි මේකත් අයිති වෙන්නේ කියලා ආනාපාන සති සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සති භාවනාව පිළිබඳව මොනවද සඳහන් කරලා තියෙන්නේ කියන කාරණාව විසුද්ධි මාර්ගයේ කාරණාව සාකච්ඡා කරලා අපි සාකච්ඡාවට ගන්නකොට මේ කරුණ අපිට පැහැදිලි වෙනවා. ඊළඟට සඳහන් කරනවා නැවත වේදනානුපස්සනාවට අයිති කොටස කොටස් හතරකට බෙදලා තියෙනවා. පීතිපටි සංවේදී සුඛපටි සංවේදී චිත්ත සංකාරපටි සංවේදී පස්සම් බයං චිත්ත සංකාරං කියන කාරණා තුලින් පැහැදිලි කරලා තියෙනවා වේදනානුපස්සනාවට අයිති කොටස් 4. ධම්මානුපස්සනාවට අයිති කොටස් 4ත් මෙතන ඊළඟට පැහැදිලි කරනවා. චිත්තපටි සංවේදී අස්සසිස්සාමීති සික්කති අභිප්පමෝදයන් චිත්තං සමාදහං චිත්තං විමෝචයං චිත්තං ආදි වශයෙන් ධම්මානුපස්සනාවට අයිති කොටස පැහැදිලි කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවට අයිති කොටස නැවත ධම්මානුපස්සනාවටම පැහැදිලි කරලා තියෙනවා. අනිච්චානුපස්සී අසසිසාමීති සික්කති විරාගානුපස්සී පසසිසාමීති සික්කති නිරෝධානුපස්සී අසසිසාමීති සික්කති පටිනිස්සක් ගානුපස්සී අසසිසාමීති සික්කති කියන කාරණාව මේ කාරණා හතර වෙනත මේකේ විශාල විස්තරයක් සාකච්ඡා කරලා තියෙනවා පටිසම්භිදා මග්ග පාළියේ ඒ වගේම මේ විසුද්ධි මාර්ගයේ අපි මේ සඳහන් කරපු කාරණා ටික ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන කොටස අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ අපි අර කර්මස්ථාන විභාගයේ සාකච්ඡා කරනකොට. එහෙම නැතුව දැන් මෙතන මේ කාරණාව අපි කෙටියෙන් විස්තර කළාට අර කාරණාවේදී අපිට ආයෙ පැටලෙන්න පටන් ගන්නවා එහෙම වුණොත්. ඒ නිසා මේ කරුණු වශයෙන් දැනගෙන අපි කර්මස්ථානයේ සාකච්ඡා කරනකොට ඒ ටික විස්තර කරලා දැනගමු. මේ කාරණා ටිකමයි කර්මස්ථානෙත් එක්ක අපිට සාකච්ඡා කරන්න වෙන්නේ මේ සඳහන් කළේ අපි කීවා මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ නැත්නම් සතිපට්ඨාන භාවනා ක්‍රමය හතරේ හතරේ කොටස් වලින් කොටස් 16කට බෙදලා තියෙනවා කියලා. සතර සතිපට්ඨානෙ. ඒකේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන මූලික කොටස් හතර කායනන් කායානුපස්සනාවේ කොටස් හතර විතරයි. ඉතුරු කොටස් තුන පැහැදිලි කරන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ මහා ආනාපාන සතිය ආදී සූත්‍ර දේශනාවලයි. ඒ නිසා ඒ ආනාපාන සති සූත්‍රයත් එක්ක මේ කාරණා ටික වෙනම අපිට ආයේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ කොටස් 16 ආනාපාන සති කර්මස්ථානයේ මූලික කොටස් හැටියට සඳහන් කරලා තියෙනවා. කායානුපස්සනාවේ කොටස් හතරක් සඳහන් කරලා තිබුණට මේ ආනාපාන සති කර්මස්ථානයේට මේ කාරණා 16ම අන්තර්ගතයි කියලා සඳහන් කරනවා. ඒ නිසාම හැම තැනම සඳහන් වෙන්නේ සෝලස වත්තුකං ආනාපාන සති කම්මට්ටානං කියලා හැමතැනම සඳහන් කරලා තියෙනවා. සෝලස වත්තුකං ආනාපාන සති කම්මට්ටානං. ඒ කියන්නේ ආනාපාන සති කර්මස්ථානයේ මේ කාරණා 16ම අන්තර්ගතයි ගන්තර්ගතයි කියලා පැහැදිලි කරනවා. ප්‍රධාන අංග 16ක් ගැන මෙතන සඳහන් කරනවා. තවත් ඒ කාරණාව ඉදිරියේ පැහැදිලි කරන්නේ මුලින් සඳහන් කරපු කර්මස්ථාන කොටසත් එකමයි. ප්‍රධානාංග 16ක් කියලා කියන්නේ අමුතු අංග 16ක් නෙමෙයි. අපි මේ සාකච්ඡා කරන අංග 16 ගැනමයි මෙතන සඳහන් කරන ප්‍රධානාංග 16ක්. කෙසේනම් බහුලව භාවිතා කරන ලද ආනාපාන සති සතිය මහත්ඵල වන්නේද කියන කාරණා විස්තර කරමින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරලා තියෙනවා ආනාපාන සති සමාධිය කරන ලද්දේ මේ වචනය මෙතන පැහැදිලි කරන මේ ආනාපාන සති සමාධිය කරන ලද්දේ කියලා විතරක් සඳහන් කරනවා ආනාපාන සති සමාධිය කරන ලද්දේ කියලා සඳහන් කරලා එහෙම කීවහම මේ වචනේ අපිට පැටලිලි සහ පැටලිලි සහගත සහ වරදින්න පුළුවන්. ආනාපාන සති සමාධිය කරන ලද්දේ කියලා විතරක් සඳහන් කරාම අපිට ඒක පැටලි සහගත කාරණාවක් වෙන්න පුළුවන්. මොකද්ද ඊතුරු ටික මේකේ කියලා. ඒක සඳහන් කරනවා සිංහල භාෂාවේ භාවිතා කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කරන ව්‍යවහාරය. එතන මේ පැටලි සහගත වෙන්නේ මේ භාෂාවේ තියෙන වචනවල ශබ්ද උච්චාරණයත් එක්ක. සිංහල භාෂාවේ භාවිතා කරනවා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරන්නේ පාවිච්චි කරනවා කියන අර්ථයයි. භාවිතා කරනවා කියලා කියන්නේ පාවිච්චි කරනවා කියන අර්ථය තමයි සිංහල භාෂාවේ තියෙන්නේ. එතකොට ඒක pāli භාෂාවට ගියහම භාවිතෝ එහෙම නැත්නම් භාවිතා කරනවා කියන වචනේට පාලියෙන් හම්බ වෙන තේරුම වඩනවා. සිංහල භාෂාවේ හම්බ වෙන්නේ භාවිතෝ කියන එකට පාවිච්චි කරනවා. පාලියට යනකොට ඒකට හම්බ වෙන්නේ වඩනවා. එහෙනම් මේක පැටලෙනවා නම් පැටලෙන්නේ මේ භාෂා දෙකේ වචන තේරුම් වල ගැළපීමත් එක්ක පැටලීමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් භාවිතෝ කියන වචනය නිතරම ඇහෙනකොට අපිට මේ මේ සූත්‍ර දේශනාවත් එක්ක අපේ මතකයට යන්න ඕනේ වඩනවා කියන අර්ථයයි. එහෙනම් භාවිතෝ බහුලීකතු. නිතර නිතර බොහෝ පාවිච්චි කරන්න කියලා නෙමෙයි කියන්නේ බොහෝසෙයින් වඩන්න කියන අර්ථයයි භාවිතෝ බහුලීකතෝ කියලා කියන්නේ. ඒ කාරණාව නැවත පැහැදිලි කරනවා භාවිතෝ කියලා කියන්නේ උපාදිතෝ පච්චිතෝවා භාවිතෝ කියලා කියන්නේ උපාදිතෝ පච්චිතෝවා තමා තුළ නැති දෙයක් උපදවා ගන්නවට එහෙම නැත්නම් වර්ධනය කර ගන්නවට උපාදිතෝ පච්චිතෝවා කියලා කියනවා තමා තුළ නැති දෙයක් උපදවා ගන්නවා එහෙනම් ආනාපාන සති භාවනාව වඩනවා කියලා කියන්නේ නැත්නම් භාවිතෝ භාවිතා කරනවා කියලා කියන්නේ අපි ගාව නැති දෙයක් අපි උපදවා ගන්නයි මේ වෑයම් කරන්නේ. ආන් ඒ නිසා භාවිතෝ කියන කාරණාවට තවත් අර්ථයක් සපයනවා. උපාදිතෝ පච්චිතෝවා තමා තුළ නැති දෙයක් උපදවා ගන්නට එහෙම නැත්නම් වර්ධනය කර ගන්නවට එහෙම සඳහන් කරනවා. පාලි භාවිතෝ කියන වචනය යම් තැනක තිබුණොත් එතන තියෙන පාවිච්චි කිරීම නෙමෙයි වැඩිම කියන අර්ථයයි කියලා මෙතන විස්තර කරනවා. නැති දෙයක් ඉපදවීම හෝ තියෙන ගුණාංගය වර්ධනය කර ගැනීම කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. නැති දෙයක් උපදවා ගන්නවා තියෙන ගුණය වර්ධනය කරනවා. එහෙනම් වඩනවා කියලා කිව්වේ තියෙන ගුණය වඩනවා. වඩලා වඩලා ඒක පුළුල් කරනවා, වැඩි කරගන්නවා. භාවිතෝ කියන කාරණාවේ තවත් එක අර්ථයක් ඇටියෙ පැහැදිලි කරනවා. ආනාපාන සති සමාධිය කියලා කියන්නේ ආනාපාන පරිග්ගාහිකාය සතියා මොකද්ද මේ ආනාපාන සති සමාධිය කියලා අහන්නේ. ඒක පැහැදිලි කරලා තියෙන්නේ ආනාපාන පරිග්ගාහිකාය සතියා. එහෙම සඳහන් කරන්නේ ආස්වාස ප්‍රාස්වාස හොඳින් ග්‍රහණය කරගන්න සිහියට ඒ සිහිය සමග තියෙන සමාධියට ආනාපාන සමාධිය කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හොඳින් ග්‍රහණය කරගන්න සිහියට ආනාපාන සමාධිය ආස්වාස ප්‍රාස්වාස හොඳින් ග්‍රහණය කරගන්න සිහියට කියනවා ආනාපාන සති සමාධිය කියලා සිහිය ග්‍රහණය කරගන්නවා. ඒ සිහිය මම අල්ලා ගන්නවා. සිහියෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒකට කියනවා ආනාපාන සතියෙන් ලැබෙන සමාධිය කියලා. සතියා සද්දින් සම්පයුත්තෝ සමාධින් ඒ සඳහන් කළේ කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඒ සිහිය සමග මනාකොට යෙදුනා වූ සමාධිය තමයි මේ ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. එහෙම පැහැදිලි කරනවා. පිළිතුර මෙතන සඳහන් කරනවා මේ ඉගැන්වීමේ ක්‍රමය බොහොම දුෂ්කරයි කියලා. මේ කරුණුම මෙහෙමම සඳහන් කරනවා මේකේ ගැඹුර මේ ඉගැන්වීම් ක්‍රම අපිට හිතෙන්න පුළුවන් දුෂ්කරයි කියලා. අපිට හිතෙන්නේ මේ ක්‍රමය දුෂ්කරයි කියලා. තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න අපහසුයි කියලා සමහරලාට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා නම් එහෙම හිතෙන්නේ ඇයි? කියන කාරණාවට මේ වචනයක් වචනයක් ගානේ විස්තර වෙන්නේ මුලින් යම් පාඩයක් දේශනා කළා නම් භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කළා කියලා. අපි මුලින්ම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කළා මේ විදිහට කියලා අපි මුලින් යම් පාඩයක් සඳහන් කළා. අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ චේව පනීතෝච කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාඩයක් ආනාපාන සතිය ප්‍රනීත බව දේශනා කරපු තැන ප්‍රශංසා කරමින් දේශනා කෙරුවා කියලා අපි සඳහන් කෙරුවේ මෙතන එහෙනම් භාග්‍යතුන් වහන්සේ යම් පාඩයක් දේශනා කළාද මේ පාඩේ පාඩම් නැති නිසා මේ වචන මෙච්චර ඕනද කියලා අපිට හිතෙන්න පුළුවන්. මේ කාරණාව පාඩම් නැති නිසා අපි දන්නේ නැහැ මේ කාරණාවෙන් මොකද්ද කීවේ කියලා. ඒ නිසා අපිට හිතෙනවා මේ භාවනාවක් කරන්න මේ මෙච්චර දේවල් දැනගන්න ඕනේද? මෙච්චර වචන අධ්‍යයනය කරන්න ඕනේද? මෙච්චර වචනවල තේරුම් පැහැදිලි කරන්න ඕනේද? කියලා අපිට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ මේ වචනවල තේරුම දන්නේ නැති හින්දා. මොනවද මේ වචන වලින් කියන්නේ කියන කාරණාව නොදන්න නිසා තමයි අපිට හිතෙන්නේ මෙච්චර ඕනේද මේ කමාපි කියලා. නමුත් මේ සියලුම වචන හැම වචනයක් වචනයක් ගානේ මේක ප්‍රගුණ කරන්න දැනගන්න දැනගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි ඔක්කොම මේ වචන කටපාඩම් කරගන්න ඕනේ කියන කාරණාවම නෙමෙයි. නමුත් මේ කර්මස්ථානයේ කොහොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ? භාවනාව කරගෙන යනකොට මගේ හිතේ යම් ගැටලුවකට මම මූණ පෑවොත් මං ඒක විසඳගන්නේ කොහොමද? තව කෙනෙක් හොයාගෙන ගිහිල්ලා තව කෙනෙකුට කියලා ඒක විසඳන්න මට ඇතිවෙච්ච ප්‍රශ්නේ ඇතිවෙච්ච විදිහටම තව කෙනෙකුට කියන්න බෑ. සමහර ප්‍රශ්න ඇතිවෙච්ච විදිහටම විස්තර කරලා දෙන්න මටවත් තේරෙන්නේ නෑ ඒක. නිකන් මෙන්න මේ වාගේ එකක් මේ වාගේ එකක් කියලා උදාහරණ තමයි ගෙනහැර දක්වන්න වෙන්නේ. නමුත් මම දන්නවා වෙච්ච දේ මොකද්ද කියලා කියන්න බැරි වුණාට අන්න එහෙම තැනකට ආපුවාම ඒ කාරණාව පවා හරියටම තේරුම් අරගන්න ඕන නිසා තමයි මේ තරම් වචන ප්‍රමාණයක් මේ විස්තර කරලා තියෙන්නේ. හරියටම මේ මාර්ගයේ ගමන් කරවන්න ඕන නිසායි විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ තරම්ට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ ඉගෙන ගන්න කියලා කීවා ක්‍රම පහකට. ඒ මේ කරුණ වලින් අපිට ඇති වෙන මේ පැටලී සාගත ස්වභාවය ලෙහ ගන්නවා නිසා ක්‍රම පහකට. මොකක්ද ඒ ක්‍රම ප්‍රහ ක්‍රම පහ? සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්දා. සුතා හොඳට හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ. ධාරණය කරන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. ආන් ඒ කාරණාව තමයි මේ සඳහන් කරන්නේ වචනයෙන් වචනය ප්‍රගුණ කරන්න ඕනේ. ඒ නිසා තමයි මෙච්චර වචන ගොඩක් මේ දේශනා කරලා තියෙන්නේ. හැම වචනයක්ම අත්‍යවශ්‍යයි. අමාරුයි කියලා හිතන්නේ නැතුව හැම එකක්ම ප්‍රගුණ කරගන්න වෙනවා. ඒකයි මුලින්ම සාකච්ඡා කළේ මේ නිර්වාණය කියන තැනට යනවා කියන එක ඊතරම් පහසු වැඩ නෙමෙයි කියලා. වචසා ಪರಿචිතා වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න ඕනේ. මනසානුපෙක්ඛිතා තමන්ගේ මනසින් ඒකේ තේරුම ආවර්ජනය කර කර බලන්න ඕනේ. මේක මේ සූත්‍රය නම් පැහැදිලි කරනවා සෝතන් දත සූත්‍රයේ මේ සුතා දතා වචසා ಪರಿචිතා මේ කියන කාරණා තුනම පාලියෙම කෙරෙන්න ඕනේ කියලා. තමන්ගේ අර්ථයට පරිවර්තනය කරගන්න වෙන්නේ මනසානුපෙක්කිතා හතරවෙනි පියවරේදී දිට්ඨියා සුප්පටි විද්‍යා එහෙනම් හරියටම හරියටම දකින්න ඕනේ දිට්ඨියා සුප්පටි විද්‍යා හරිම කාරණාව දකින්න ඕනේ මෙන්න මේ කාරණා පහ යටතේ මනාව ධර්මය අධ්‍යයනය කරපු පුද්ගලයාට වරදින්නේ නැහැ කියන කාරණාවයි අපි මුලින් සඳහන් කළේ හොඳට ධර්ම ශ්‍රවණය කරපු පුද්ගලයාට මේ ගත වෙච්ච කාලේ කවදාවත් අහක ගියා වෙන්නේ අහක ගියා වෙන්නේ නැහැ. අහලා තියෙන එක හොඳට මතකයි. දිව්‍ය ලෝකයක අපි ගිහිල්ලා ඉපදෙනවා. දිව්‍ය ලෝකයේ ඉපදිලා දිව්‍ය සැප විඳ විඳ ඉන්නවා. දිව්‍ය සැප විඳ විඳ ඉන්නවා මිසක් බණ අහන සිරිතක්වත් ධර්මයේ යෙදෙන සිරිතක්වත් නැහැ. ඇතැම් දෙවිවරු. එහෙම ඉන්නකොට මේ දිව්‍ය ලෝකවලට ධර්ම දේශනා කරන්න බ්‍රහ්ම ලෝකවලින් බ්‍රහ්ම රාජ්‍ය වෙනවා. මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝක වලට වැඩලා ධර්ම දේශනා කරනවා. මුගලන් මහරහතන් වහන්සේම නිතරම දිව්‍ය ලෝකෙ වැඩම කළා. දෙවියන්ට ධර්ම දේශනා කරන්න. අන්න එහෙම රහතන් වහන්සේ නමක් හෝ දිව්‍ය පුත්‍රයෙක් බ්‍රහ්ම රාජයෙක් කියලා ධර්ම දේශනා කරනකොට අර මෙතන හොඳට බණ අහලා පුරුදු අය දැන් එහි ඉන්නකොට ඒගොල්ලන්ට මේ ධර්මය ඇහෙනකොට පෙර තමන් අහපු ධර්මයේ ආවර්ජනය වෙනවා. හරියට නිකන් මේ යමකින් වහලා තිබ්බ දෙයක් විවෘත කරනවා වගේ ආන් ඒ ආවර්ජණය වෙනකොට මේ පෙර මා ඇහූ ධර්මයේ නේද ඒ නිසා ඒ පෙර අහලා තිබිච්ච පුරුද්ද නිසා වහා වහා අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ පෙර අහලා පුරුදු ඉන්නේ. දැන් අපි හොඳට කටපාඩම් කරලා තියෙන එකක් කාලයක් භාවිතා නොකර හිටියහම අමතක වෙනවා. නමුත් ආයෙ පොත අරගෙන දෙපාරක් විතර කියවපුවාම අපිට ආයෙ ඡේදෙම පාඩම්. අන්න ඒ වාගේ අර ස්වාමින් වහන්සේ නමගෙන් හෝ දිව්‍ය පුත්‍රයෙක්ගෙන් බ්‍රහ්ම රාජයෙක්ගෙන් පෙර ඇසූ ධර්මයේ නැවත ඇහෙනවත් සමගම ඒක මනාව Tamanට අවබෝධ වෙලා පිහිට වෙනවා. ඒ මේ ක්‍රමයට ධර්මයේ ප්‍රගුණ කරාම ලැබෙන ලැබෙන වාසිය. එහෙම නැත්නම් කෙනෙක් ඇවිල්ලා බණ කියන්නේ වෙනත් දිව්‍ය පුත්‍රයෙක් තවත් දිව්‍ය පුත්‍රයෙකුට ඇවිල්ලා මේ ධර්ම කාරණාව මතක් කරනවා. මේ දෙන්න සාකච්ඡා කරනකොට ඔව් ඇවැත්නි ඒ පෙර අපි ඇසූ ධර්මයයි කියලා ඒ අය ආය ධර්ම අවබෝධයට යනවා. එන කිසිසේත් ශ්‍රවණය කරන එක අහක ගියා වෙන්නේ අහක ගියා වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා අහන්න ඕනේ මතක තියාගන්න ඕනේ. පින්නතුනි මෙන්න මේ පළමු වාක්‍යය අපිට පාඩම් නැති නිසා තමයි මේ මොනවද කියන්නේ කියන සිතුවිල්ල සමහරලාට ඇති වෙන්නේ. මේ කාරණා පහෙන් ප්‍රගුණ කරන්න ඕනේ කියලා නොදන්න නිසාත් මේ වාක්‍ය පාඩම් නැති නිසාත් ඒක සඳහන් කරනවා අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි ඒ කියලා කියන්නේ මොකද්ද භාවිතෝ මොකක්ද බහුලීකතෝ කියන්නේ මොකද්ද භාවිතෝ කියන්නේ මොකද්ද බහුලීකතෝ කියන්නේ මොකද්ද සන්තෝචේව පනීතෝ සාන්තයි ප්‍රණීතයි. දැන් මේ වචන මේ සඳහන් කරන්නේ මුලින් සඳහන් කරපු පාඨයේ තියෙන වචන. සන්තෝ චේවපනීතෝ සාන්තයි ප්‍රණීතයි. එහෙම කියන්නේ මොකද? වෙන වෙනම පැහැදිලි කරනවා අසේචනකෝ කියන්නේ ඇයි? සුකෝ විහාරෝ කියන්නේ මොකද්ද? අපි මුලින් සඳහන් කරපු පාඨයේ තියෙන වචන එකක් එකක් ගානේ ප්‍රශ්න කර කර මෙතන පැහැදිලි කරනවා. උපන් උපන් පෞකාර අකුසල දහම් ඒ ස්ථානයේදීම නැති කරනවා සංසිඳවනවා කියන්නේ මොකද්ද කියන කාරණාව මෙතන විස්තර කරලා තියෙනවා. උපන් උපන් අකුසල චේතනා ඒ ස්ථානයේදීම තේරුම් අරගෙන නැති කරනවා කියන කාරණාවයි එතන මේ පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. එතනින් ඒක පැහැදිලි කරනවා භාවිතෝ භාවිතෝ කියන්නේ මොකද්ද? යන්නේ ආනාපාන සති සමාධිය කියන්නේ මොකද්ද? මේ කාරණාවල් දෙකත් පැහැදිලි කරන්න ඕන කරුණු හැටියට මෙතන සඳහන් කරනවා. ඒ කියන්නේ මේ අපි සාකච්ඡා කරපු ඡේදයේ වචනයක් වචනයක් ගානේ පැහැදිලි කරන්නයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. බහුලීකතෝ පුනක් පුනං කතු නැවත නැවත වඩන ලද්දේ නැවත නැවත කරන ලද්දේ මේ බහුලීකතෝ කියලා කියන්නේ පුනක් පුනක් පුනක් පුනක් කතෝ නැවත නැවත වඩන ලද්දේ නැවත නැවත කරන ලද්දේ බහුලීකතෝ සන්තෝ චේව පනීතෝච ශාන්තත් වෙනවා ප්‍රණීතත් වෙනවා නොකැළඹුණ සංසිඳුන ස්වභාවයේ සහිතයි කියන කාරණාව ශාන්තයි කියලා සඳහන් කරනවා. ශාන්තත් වෙනවා ප්‍රණීතත් වෙනවා. ඒ කියන්නේ නොකැළඹුණ සංසිඳන ස්වභාවයේ සහිතයි. එහෙනම් මොකද්ද නොකැළඹුණ සංසිඳන ස්වභාවයේ සහිතයි? ආනාපාන සතිය වඩන පුජ්‍යලයට දැනෙන ප්‍රණීත භාවය, දැනෙන මිහිරි භාවය, දැනෙන රසවත් භාවය පිළිබඳවයි එතන සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ භාවනා ක්‍රමයට අවතීර්ණ වෙන තුරු අපිට ඒක අමාරු විභාගේ හැංගෙනවා. නමුත් ටික ටික ටික ටික රසය දැනෙන්න පටන් ගත්තාම අපි මේ ක්‍රමයට ඇබ්බැහි වෙනවා. සමහර කෙනෙක් සුරාවට ඇබ්බැහි වෙනවා. තව කෙනෙක් හෙරොයින් වගේ දේවල් ටිකක් ටිකක් පාවිච්චි කරාම එයාට ඇති වෙන්නේ ඇබ්බැහි වීමක්. ඊට පස්සේ ඒක නවත්ත ගන්න බෑ. දුම්බොණ්ඩ පටන් ගත්ත කෙනාට ඒ ඇබ්බැහි වීම නවත්ත ගන්න බෑ. තමන්ම දන්නවා මේක දැන් මට හානි කරයි කියලා. නමුත් ඇබ්බැහිවීමක් තියෙන නිසා නවත්ත ගන්න බෑ. එහෙමනම් මේ භාවනා ක්‍රමයේ සුවය දැනෙන්න පටන් ගත්තට පස්සේ ඔහුට දෙන්නේ ඒ පිළිබඳව ඇබ්බැහිවීමක් හා සමාන ප්‍රමාණයක්. නිරන්තරයෙන් ඒකට අවතීර්ණ වෙන්න හිතෙනවා. නිරන්තරයෙන් ඒකට බැහැගන්න හිතෙනවා. විවේකීව ඉන්න හැම වෙලාවකම ඇස් දෙක පියාගෙන මේක වෙනෙහි කරන්න හිතෙනවා. හැබැයි ඒකට බැහැගත් පුජ්‍යලයා. ඒ තරමටම ශාන්තයි, ඒ තරමටම ප්‍රණීතයි. ඒ ශාන්ත බව, ඒ ප්‍රණීත බව දකින පුජ්‍යලයා කවදාවත් මේකෙන් එළියට යන්නේ එළියට යන්නේ නැහැ. ආන් එහෙම වඩලා තියෙන පුජ්‍යලයා මේ ජීවිතෙන් මැරිලා ගියත් ඊළඟ භවයකත් ඔහුට ඒ පෙර පුරුද්ද පෙර පුරුද්ද පිහිටනවා. ඒ නිසා ඒ කාරණාවට පෙර පුරුද්ද නිසා ඔහු නිරන්තරයෙන් ඇදිලා යනවා. හැබැයි එහෙම අය සද්ධර්ම ශ්‍රවණය කරනකොටත් මනාව ධර්ම ශ්‍රවණය කරනවා. මනාව අවබෝධ කරනවා. මනාව තේරුම් අරගන්නවා. එහෙම අවබෝධ කිරීම තේරුම් ගැනීම අරගන්නවා වගේම ඊළඟ ඊළඟ භවයන් වල කවදාවත් මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ උපදින්නේ නැතුව යනවා. ඇයි මේ භාවනා ක්‍රමයේ ප්‍රණීත විදිහට වැඩෙන්න පටන් ගන්නෙ නැහැ මේ සරණ සීලේ නැත්තම්. තිසරණ නැත්තම් වැඩෙන්න පටන් ගන්නෙ නැහැ. තිසරණ තියෙන කෙනෙකුට තමයි මේ භාවනා ක්‍රමය වැඩෙන්නේ. යමෙකුට හරියට තිසරණ තිබුණා කියලා කියන්නේ ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්නේ උපදින්නේ නැහැ. යම් හේතුවකින් උපදින්න පුළුවන් කියමුකෝ. මොකක් හරි සිද්ධියක් නිසා එහෙම තැනක ඉපදුනා. අවබෝධය ඇති වෙන වයස එනකොටම ඔහු වහාම සම්මිය දෘෂ්ටියට සම්මිය දෘෂ්ටියට අපහු වෙනවා. මිත්‍යා දෘෂ්ටික තැන්වල උපදිනවා. Tamanට අවබෝධ වෙනකොට සම්මිය දෘෂ්ටියට එනවා. එහෙනම් අපි දන්න ඕන තරම් අය ඉන්නවා වෙනත් වෙනත් ලබ්ධීන් අදහන ගරු කරන ඒ ඒ පවුල් වල ඉපදිලා නමුත් වැඩි හිටිය වෙන දෙයක් අදහනවා සමහර ධර්මවල ඒ සියල්ලම අතහැරලා දාලා වෙන මාර්ගයකට එනවා. ඒ කියන්නේ අවබෝධයක් ඇති වෙච්ච ගමන් මං යන පාර වැරදි කියලා මනාව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ වෙන කාරණාවක් හින්දා නෙමෙයි පෙර තිසරණේ පිහිටලා හිටපෙකේ තියෙන ආරක්ෂාව. කවදාවත් මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. යම් හේකින් ගියොත් අවබෝධයක් ඇති වෙච්ච ගමන් මේ මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙනවා කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් ඒ තෙරුවන් සරණ යෑමේ තියෙන තවත් සුවිශේෂී සුවිශේෂී ප්‍රතිලාභයක්. අන්නේ ඒ ප්‍රතිලාභ සියල්ලම ලබන්නේ මේ භාවනා කර්මස්ථානයේ මුදුන්පත් කරගන්නත් මෙන්න මේ ශාසනයේ මේ ඉද කියලා වචනයක් සඳහන් කරනවා. ඉද. ඉද බික්කවේ කියන මේ ඉද කියන වචනේ තියෙන තේරුම පොත් ගණනාවක ලියන්න පුළුවන්. අකුරු දෙකයි. ඉද. ඉද කියන්නේ ඇයි මේ? මේ ඉද කියලා කියන්නේ මේ ශාසනයේ කියන කාරණාව. පළවෙනි ශ්‍රමණයා ලෝකේ පහළ වුණෙත් මේ ශාසනයෙන්. පළවෙනි රහතන් වහන්සේ ලෝකේ පහළ වෙන්නෙත් මේ ශාසනය තුලමයි. මේ ශාසනයෙන් බැහැර ශ්‍රමණෙක් නෑ. මේ ශාසනයෙන් බැහැර රහතෙක් නෑ. එහෙනම් ඒ කායන මාර්ගයක් හැටියට මේ ශාසනයමයි පළවෙනි රහතන් වහන්සේ පළවෙනි ශ්‍රමණයා බිහි වුණේ. ඒකයි මේ ඉද කියලා සඳහන් කරන්නේ. ඊළඟට ඉද කියන වචනේ විස්තර කරන තැන බුද්ධ ධම්ම සංඝ කියන කාරණා තුනම කාරණා තුනම විස්තර කරනවා. ඒ කාරණා අපි යම් ප්‍රමාණයකට සාකච්ඡා කරලා අපි දන්නවා. උනම් ඉද ඒ කාරණාව තව තව විස්තර කරනවා මේ ශාසනයේ පමණයි කියන කාරණාව. මේ ශාසනයෙන් තොර වෙන කිසිම තැනක රහතන් වහන්සේලා බිහි වුණා කියලා සඳහන් කරන්නේ සඳහන් කරන්නේ නැහැ. ලෝකේ පළවෙනි ශ්‍රමණයා කවුද ලෝකේ හැබැයි පළවෙනිම රහතන් වහන්සේ? ඒකේ පළවෙනිම රහතන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ. බුද්ධාන්තරයක පහළ වෙන පළවෙනිම රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේ බුද්ධත්වයට ගමන් කරන්නේ. රහත් බවත් එක්ක. එimhe ඉස්සරලාම එතෙන්ට එන්නේ බුදුරජාණන් වහන්සේ. ඉන් පස්සේ උන්වහන්සේ නිසා මහ ගහක ගෙඩි වැටිලා තැන් තැන් වල පැලවෙනවා වගේ මේ සම්මේ මහ පොළොව උඩ මේ ශාසනය නිසා රහතන් වහන්සේලා උතරම් ඕනතරම් පහළ වෙනවා. හැබැයි ඒ බුද්ධ ශාසනයක විතරයි වෙන කොයි තරම් ආශ්චර්ය දක්වන්න පුළුවන් අය හිටියත් අහසින් යන්න පුළුවන් අය හිටියත් පොළොව යටින් යන්න පුළුවන් ජලය යටින් යන්න පුළුවන් විවිධ 이르දීන් දක්වන්න පුළුවන් අය හිටියත් ඒ කාටවත් රහත් වෙන්න නම් බැරි වුණා මේ ශාසනය විතරයි ඒක පුළුවන් හැබැයි ඒ රහතන් වහන්සේලාට ලැබෙන ඇතම් ඇතම් 이르දී ධාන ප්‍රාතිහාර්ය ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නිර්පරාදේ දක්වන්න කියලා. පෙන්වන්න කියලා දේශනා කරලා නැහැ කොතනවත්. පෙන්වනවා නම් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ඇයට කරුණාකාරණ අවබෝධ කරවලා දුන්නා. ඉස්සරලාම යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්න සිද්ධ වෙන්නේ මේ වගේ කාරණාවක් මුල් වෙලා. පින්ඩෝල බාරද්දාජි මහරහතන් වහන්සේ අහසින් ගිහිල්ලා හඳුන් පාත්‍රය ගත්තා. මිනිස්සු මේ කාරණාව අහලා උන්වහන්සේට නැවත නැවත ආරාධනා කළා ස්වාමීනි අනේ ඒ වගේ ආශ්චර්යයන් දක්වන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ මහ විශාල යොදුන් ගණනක් දිග පළල උස තියෙන විශාල පර්වතයක් මේ පාදයේ නියපිට මට රඳවගෙන මම අපට ඇඟිල්ලේ නියපිට රඳවගෙන අහසේ උන්වහන්සේ රුධියෙන් වඩිනවා. මේ විශාල ගල් පර්වතයේ තියෙන නියපොත්ත උඩ මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා. ස්වාමීනියෝ කතා ඔක ඉවත් කරන්න ඉවත් කරන්න. ඇයි දැන් මිනිස්සු බයයි ගල වැටුනොත් එහෙම. යදුන් ගානක් විශාලයි. විශාල පිරිසක් යට යනවා. මේ කාරණාව ආරංචිලා බුදුරජාණන් වහන්සේ විනය නීතිය පනවනවා. ඒදි ප්‍රතිහාරයන් අවශ්‍ය නැති වෙලාවෙ දක්වන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලාට විනය නීතිය පැනෙවුවා. ඒ වෙලාවේ තමයි නිගණ්ඨාය කියන්න පටන් ගත්තේ අපිත් රහත් වෙලා ඉන්නේ අපිට තිබ්බ පාත්‍රය ගන්නේ අපි නිකන් මේ අපේ තියෙන වටිනා දේවල් අනික් අයට නිකන් පෙන්වන්න යන්නේ නැහැ. එහෙම නෙමෙයි ශ්‍රමණ බෞද්ධ උත්තමයන්ගේ ශ්‍රාවකයෝ Tamanට යම් ඵලයක් තියෙනවා නම් ඒක ලෝකයට කියාපාන්න කැමති. ඒ වගේ චෝදනාවක් කළා. නමුත් ඒගොල්ලෝ කවුරුවත් rahat වෙලා එහෙම නෙවෙයි. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියවන්නේ එහෙනම් මම මම 이르දි ප්‍රතිහාරය දක්වනවා මගෙත් එක ප්‍රතිහාරය දක්වන්න එන්න කියලා. හැබැයි කාටවත් ප්‍රතිහාරය දක්වන්න බැරි වුණා මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ අඹ ගහක් මුල කියලා ආරංචි වෙච්ච නිසා නිගණ්ඨය ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹ ගස් කැපුවා. ඒ යවට ප්‍රදේශයේ රාජ්‍යෙම තිබිච්ච සියලුම අඹ ගස් සියලුම අඹ ගස් කැපුවා. දැන් දක්වයි ශ්‍රමණ බවත් ගෞතමයා ප්‍රාතිහාර්ය කියලා කීවා. ඒ අඹ ගහක් මුලින් ප්‍රාතිහාර්ය දක්වන්නේ. අද ප්‍රාතිහාර්ය දක්වන දවසේ භාග්‍යතුන් හස පිණ්ඩපාති වැඩියා රජ්ජිරුවන්ගේ උයනේ ඉන්න උයන්පල්ලා උයනේ ඇවිදගෙන යනකොට අහම්බෙන් දකිනවා මේ අඹ නැති අවාරයක්. කොලාස්සේ තියෙනවා අඹ ගෙඩියක්. ලොකු අඹයක් ඉදිලා. කඩාගත්ත ගමන් හිතෙනවා මේක අයිති රජුරවන්ටයි. උයනේ අයිතිකාරයන්නේ. මේ මිනිස්සු ආයෙ කල්පනා කරනවා මේක රජුරවන්ට ගෙනහිලා දුන්නොත් මට කීයක් හරි සන්තෝෂමුට තුට්ටු දෙකක් ලැබෙයි. රජුරවන්ට දෙනවට වඩා මේක බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තොත් මට පින් සිද්ධ වෙයි. අඹගෙඩිය සෝදගෙන පිරිසිදු කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා අඹගෙඩියත් වළඳනවා. දැන් අද දවල් ප්‍රතිහාර දක්වන්න තියෙන නමුත් අඹ ගස් නෑ එකක්වත්. එතන හිටපු කෙනෙකුට කියනවා මේ අඹ ඇටේ මෙතන හිටවන්න කියලා. අඹ ඇටේ මහ පොළවේ දානවත් එකම විශාල අඹ ගහක් පැන නගිනවා. නිගන්ඨව පුදුම වෙනවා. ඒගොල්ලෝ එහෙම් මෙහෙම් පොරෝ අරන් ලෑස්ති වෙලා ඉන්නේ අඹ ගහ උජහට කපලා දාන්න. සඳහන් කරනවා මේ අඹගහ ගාවට පොරව අරන් එනකොට අඹගහ පේන්නේ නැතුව යනවා කියලා. කපන්න බෑ. අඹගහ ළඟට එනකොට අඹගහ පේන්නේ නැතුව යනවා. ඉතින් මේ ප්‍රාතිහාර්ය භාග්‍යතුන් වහන්සේ විතරයි තනියම දක්වන්නේ. නිගණ්ඨින් ප්‍රදේශයකවත් හිටියේ නෑ ඒගොල්ලෝ පැනලා පැනලා දුවනවා. නමුත් ඒගොල්ලෝ කීකේ හිටියේ අපි රහතන් වහන්සේලා කියලා. සමහර අය ගඟේ පැන්නා, සමහර අය නිදේ පැන්නා, සමහර අය ප්‍රදේශයේ දාලා දීවා. මිනිස්සු ඒගොල්ලන්ට බොහෝ අපහාස කළා. තමන් ගාව නැති ගුණයක් කියාගන්න ගියපු නිසා මේ වෙලාවේ කොසල් රජු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා ඒක හරි වටිනවා මේ ප්‍රශ්නේ අහලා තිබුණ හැටි ස්වාමීනි ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා ප්‍රතිහාර දක්වන්න එපා කියලා ශ්‍රාවකයන්ට එපා කීයේ ඔබ වහන්සේ ප්‍රතිහාරයක් දක්වනවා කියලා පොරොන්දුවක් යවනවා වටිනවද ඒක කියලා ඇහුවා ඉතින් රජු බොහොම ඍජුව ගිහිල්ලා අහලා බුදුරජාණන් වහන්සේගෙන් ගැළපෙනවද ඒක ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් අහලා තිබ රජුරුවන්ගෙන්. මහරජය ඔබේ අඹ උයනේ අඹ වෙන කවුරු හරි ඔබෙන් හරි උයන් පල්ලගෙන් හරි ඇහුවේ නැතුව කැඩුවොත් මොකද කරන්න කිව්වා. දඬුවම් කරනවා කිව්වා. එතකොට උයන් පල්ලට දැනුවත් කරන්නේ නැතුව ඔබ ගිහිල්ලා අඹ උයනේ අඹ කැඩුවොත් උයන් පල්ලා ඔබට දඬුවම් කරයිද කියලා ඇහුවා. නෑ එයා මොකටද මට දඬුවම් කරන්නේ? අඹ උයන මගේ. මගේ අඹ උයනේ මං අඹ කඩන්නේ නැතුව වෙන කවුරු කඩන්නේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා මහරජය මේ ශාසනයේ රජුරුව මම මම ප්‍රතිහාරය දක්වන්නේ නැතුව වෙන කවුරු ප්‍රතිහාරය දක්වන්නේද? කොසල් රජුරුව ඊට පස්සේ බිම්බලා ගත්තා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පළවෙනි ප්‍රතිහාරය දක්වන්නේ එළමුණෙත් මෙන්න මේ අන්‍ය ශාසනවලත් රහතන් වහන්සේලා ඉන්නවා කියලා ඒගොල්ලෝ කරපු ප්‍රකාශයේ මේ දුර්මතේ ඛණ්ඩණය කරන්න ඕන නිසා එහෙනම් රහතන් වහන්සේලා පහළ වුණේ මේ ශාසනය විතරයි කියන කාරණාව තමයි මේ ඉද කියන කියන වචනයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඉද කියන වචනයෙන් ඒ කාරණාව තහවුරු කරන භාග්‍යතුන් වහන්සේ නැවත නැවත පැහැදිලි කරනවා පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේත් මේ ශාසනයේ පළවෙනි නිර්වාණ අවබෝධය කරන කෙනා රහතන් වහන්සේ කියලා කියන්නේ නිවන් අවබෝධ කරපු කෙනත් මේ ශාසනයේ පමණයි වෙන ශාසනයක නැති බව. එහෙමනම් ඒ කාරණාව මුදුන්පත් කරන්න පුළුවන් සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙක සම්‍යක් දෘෂ්ටියක පහළ වෙන්න උපදින්න අපි සංසාරේ බොහෝම පින් කරලා තිබුණා. බොහොම පින් කරලා. මනුස්ස ජීවිතයට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතේ ශ්‍රේෂ්ඨ වුණාට අඳුරෙන් පිරීලා. අඳුරු පැත්තටමයි අපේ ජීවිත බර. අඳුරෙන් පිරිච්ච අය අඳුරු පැත්තට බර වෙච්ච අය ආලෝකයට අරගෙන යන්න. මනුෂ්‍යත්වයට ආවා කියලා කියන්නේ ආලෝකයට ආවා. මේ ආලෝකයට ආපු අය ආලෝකයෙන් අඳුරට යන්න පුළුවන්. සමහර අය අඳුරෙන් අඳුරටම යනවා. සමහර අය ආලෝකයෙන් අඳුරට යනවා. තම තම පරායන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ. ඒ අතර සමහර අය ආලෝකයෙන් ආලෝකයටම ගමන් කරනවා. එහෙමනම් මේ වෑයම මේ උත්සාහය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාම ආලෝකයෙන් ආලෝකයට යවන වැඩපිළිවෙලක් සකස් කරවන්නයි. ඒ වෙනුවෙන් තමයි මේ මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව මේ විදිහේ දේශනා කරවන්න කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. එහෙමනම් අද දවසේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් තවත් ධර්ම දේශනා දෙකක් අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා. ඊළඟ ධර්ම දේශනාව තියෙන්නේ අප්‍රේල් මාසේ 30 වෙනිදා. අපි ධර්ම දේශනාව පටන් ගන්න වෙලාව 9ට. උදේ 9ට කලින් දැනුවත් කරලා තිබුණේ පස්වරු 1ට කියලා. නමුත් උදේ 9ට ධර්ම දේශනාව ආරම්භ කරලා පස්වරු 3 දක්වාම ධර්ම සාකච්ඡාව ටිකක් දීර්ඝව කරන්න තීරණය කරලා තියෙනවා කෑම පැය ඇරුණාම. ඒ නිසා අනික් සියලු දෙනාම උදේ 9ටයි ධර්ම දේශනාව ආරම්භ කරන්න කියන කාරණාව සියලු දෙනාටම දැනුවත් කරන්න පස්වෙනි තුන දක්වා විසුද්ධි මාර්ගයේ ආනාපාන සති කර්මස්ථානය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන හැටි සම්පූර්ණව අපි එදාට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් වුණොත් ඉවර කරන්න තරමට අපි සාකච්ඡාව පැය 4ක් 4මාරක් විතර වාගේ සාකච්ඡාව කරනවා. ඒ නිසා දැනුවත් කරන්න අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන දීපලාල් විජේරත්න මැතිතුමා සහ එම මැතිණිය ඒ දෙදෙනාගේ නමින් නිදන ප්‍රාප්තියටපත් වන ආදරණීය දෙමව්පියන්ට සහ මව්පස පියපස දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ දෙදෙනාටත් දයාබරණීය දූ දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සද්ධර්මයේ ආලෝකයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ආර්ය සත්‍ය අවබෝධය ලබන මාර්ගයට පිවිසෙන්න මම්පෙත් විවර කරලා දෙන්න තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා මාලාවක් පවත්වන්න මේ කටයුතු සංවිධානය කළේ. එහෙමනම් ඒ වෑයමේ සැබෑ ප්‍රයෝජනය මනාව සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම ලබන්න පුළුවන්. ලංකා වාසී, ලෝක වාසී හැම දෙනාටම. සියලු දෙනාම මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා මේ කාරණාව අවබෝධ කරලා නැවත නැවත පොත පරිහරණය කරලා මේ දේශනාවල් නැවත නැවත ශ්‍රවණය කරලා වහවහ කරුණු කාරණා අවබෝධ කරගෙන මේ සාන්ත වූ ප්‍රණීත වූ ආනාපාන සතියෙම නිර්වාණ අවබෝධය සොයාගෙන ගමන් කරන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දේශනා මාලාව පැවැත්වීම සඳහා මේ විහාරස්ථානයේ ඉඩකඩ ලැබලා දුන්න විහාරාධිපති අති ගෞරවනීය අපේ අනුනායක අවසරයි රජවත්තේ වප්ප නායක ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් කරවමින් උන්වහන්සේට නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ස්ථානයේ මෙවන් වැදගත් ශාසනික කටයුතු සිදු කරගන්න සහ වෙනත් දේශනා කටයුතු ආදී සිදුකරනද මේ විහාරස්ථානයේ මේ ධර්මශාලාව සකස් කරලා පූජා කරන්නට යෙදෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සහ මේ මැතිතුමා ඇතුළු සියලු දෙනාමත් සිහිපත් කරලා